හර සරණිය ජී හර සරණිය සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ජී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය 1969 වර්ෂයේ සිංහල සිනමා වංශ කතාවට එකතු වෙනවා කවුද හරි චිත්‍රපටය. ටයිටස් තොටගත්තු සූරින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. Domi Jayawardena, Sandhya Kumari, David Dharmakeerthi, D R. නානායක්කාර වගේ ප්‍රවීණ නළුනිලියන් මේ චිත්‍රපටය රඟපානවා වගේම එවකට ආධුනික නිලියක් වන මාර්නි ෆොන්සේකා මේ චිත්‍රපටයේ අපූර්ව රංගනයක දෙනවා. මේ චිත්‍රපටයේ ආරම්භයේ නාමාවලිය තිරේ මත පතිත වෙද්දී අපට අපූර්ව ගීතයක් ඇහෙනවා. දෙඟින වැටෙන වැටි වැටෙන පිරෙන කිව්වේ වාසනාවේ වාසනාවේ දායි කැලි අපි ජීවිතේ දෙඟින වැටෙන වෙකෙන පෙරලින දුක පෙරලින දුකේ දාදු කැටි අපේ ජීවිතේ සැබවින්ම මේ ගීපද වලින් කියවෙන්නේ එක්තරා ਵਿਚාර චින්තාවක් ජීවිතය දිහා බලන දාර්ශනික බැල්මක් ඇත්තටම මොකද්ද ජීවිතය කියන්නේ නැගෙන වැටෙන වැටි ආයෙත් නැගිටින පෙරලෙන ලෝකයේ තිබෙන දාදු කැටයක් ඒ දාදු කැටය තමයි අපේ ජීවිතය වාසනාවකින් ධාතු කැටයකටයි ජීවිතය සමාන කර තිබෙන්නේ. එකින් එකට කොටු පැන පැන පෙරට ගැදින්නේ. දිනුම් පෙත්ත අපේ දුරයි කැපි වැටෙන්නේ. වැදුම් පිරට රුවන් විනායි පැවි පෙනෙන්නේ. සාදු දමන්නේ. නැගින වැටෙන වැටි නැගින පෙරලෙන ලෝකේ. ධාතු කැටි අපේ ජීවිතේ ධාතු කැටේ පෙරලෙන ධාතු පෙත ධාතු පුවරුව අපේ සිත් තුළ මවන ඒ තුළ තිබෙන ක්‍රියාකාරීත්වය මිනිස් ජීවිතයට සමාන කරමින් මේ ගේයපද පබඳිනවා ධාතු කැටය ධාතු පුවරුවේ කොටුවෙන් කොටුව පෙරට ඇදෙනවා ජීවිතය දවසෙන් දවස ඉදිරියට ගත වී යනවා ධාතු කැටේ දිනුම් පෙත්ත අතේ දුරින් කැපී වැටෙනවා ජයග්‍රහණයේ සිහින සිත තුළම වෙනවා. මනුෂ්‍ය ජීවිතයේ ක්‍රියාකාරීත්වය ඒ ආකාරයි නේද? ජීවිතයක් සූදුවක් වගේ කිය ඔප්පු කරන්නට මේ ගේපද රසිකයට වුණ වෙලා තියෙනවා. දරුණු දුදුරු නාග විසින් මැනික වැසින්නේ වාසනාව නාග කටේ ඇයි දියවන්නේ මනාපුරතුයි දුර්ග පවත වැටෙන්නේ විනස ඇරෙන්නේ නැගින වැටෙන වැටි නැගින පෙරලෙන ගෝපී වාසනාව දාතු කැපී අපේ ජීවිතේ නාගමාණික්කේ තියෙන්නේ නාගයාගේ මුඛය තුල ඒ මුඛය තුල ඇති දරුණු නාගවිෂක් සමගමයි මණික රැඳී තිබෙන්නේ මණික ලැබුණොතින් ඒක වාසනාවක් හැබැයි ඒ වාසනාව උදා කරගන්න නම් නාගයාගේ කටට අත දමා මැණික ගන්න ඕනේ. ඒක විහිසුණු ක්‍රියාවක්. නාගයාට දැනුණොත් කිපිලා දෂ්ට කරනවා. හැබැයි නාග කටේ වුණත් බලාපොරොත්තු වෙ මැණිකක් නේ තියෙන්නේ. බය වෙලා බෑ. වාසනාව ලබා ගන්න අවදානමක් ගන්න වෙනවා. බලාපොරොත්තුයේ දොරටු වැහෙන්නේ පෞකාරකම නිසායි. බලාපොරොත්තුයේ දොරටු ඇරෙන්නේ පින්වන්තකම හින්දායි. ඒ තමයි ජීවිතයේ ස්වરૂපය. උත්සාහවන්ත වීම තුළින් වාසනාව උදා කරගන්න ඕන බවයි මේ ගේපද රචකයා කියන්නේ. පියෙන් පියට දාඳු පෙතෙහි කපටි ගැට වැටේ. ගැටින් ගැටි ගැටි වැටි මහදහම් ගැටේ. වැටි පුරට යන්න පෙරට ගැටින් ගැට කැපේ. නාම දිනන්නේ නැගෙන වැටෙන පැටි නැගෙන පෙරලෙන දුව වාසනාවේ සාදු කැටි අපේ ජීවිතේ සූදුව කපටිකම ප්‍රධාන කරගත් දෙයක්. පියවරෙන් පියවරට ධාතු දමන පුවරුවේ කපටි ගැට වැටෙනවා. එහෙනම් සාදු කැටේ ජීවිතේ නම් ජීවිතයට ගැටලු එක පිට එක පිට සිද්ධ වෙනවා. ධාතු පිටේ ගැටෙන් ගැටේ වැටෙනකොට ගහම් ගැට මගින් ඒ කපටි ගැට ලෙහා ගන්න ඕනේ. කොතරම් ගැට වැටුණත් වැටි වැටි පෙරටම යන්න උත්සාහ කරන්නත් ඕනේ. වැටි වැටි පෙරට යාම තුලින් තමයි ඒ ගැට ලෙහා ගන්න පුළුවන් වෙන්නේ. අන්තිමට ගැටෙන්ම ගැට ලෙහාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙනවා. දිනුම ලබා ගන්න පුළුවන් වෙනවා. ධාතු කැටය ගැන කියන මේ කාරණා ජීවිතය එක්ක සම්බන්ධ කරගෙන හිතනකොට මොනතරම් සංකේතාත්මකද මේ ධාතු කැටය ධාතු ක්‍රීඩාව කියලා අපිට හිතෙනවා. මේ සමාජයේ නැමැති ධාතු පෙතේ සෙල්ලම් කරන අපි ගැනමයි මේ සංකේතාත්මක විදිහට ලියා තියෙන්නේ. ඇත්ත නැත්ත දාඩු තමයි දිවි හටන් දිමේ නැත්ත මතින් ඇත්ත නැගී සිටි අන්තිමේ විනිත දවස පැමිණිලාට කර්මයා අසයි කවුරුද හරි කවුරුද හරි කවුරුද ජීවිතේ සටන් බිමක් ජීවිතේ නැමැති සටන් බිමේ ඇත්තයි නැත්තයි සාදු දමනවා බොහෝ වෙලාවට නැත්ත විසින් ඇත්ත පරදවන. ඒත් අන්තිමේදී නැත්ත මතින් නැත්ත නැගී සිටිනවාමයි. බොරුවෙන් වංචාවෙන් සත්‍ය යටපත් වීම නිතර සිදු වුණත් කවදා හරි සත්‍ය නැගී සිටිනවා. අවසන් විනිශ්චය ලැබෙන දිනේ එළමෙන දාට කර්මය මිනිසයාගෙන් අහනවා කවුරුද හරි කියලා. කර්මය සියල්ලටම නිසි විනිශ්චය ලබා දෙනවාමයි. මේ දාර්ශනික විචාර චින්තාව ගේපදයට නගන්නේ පෙළහවුලේ නියමුවක සිටි අරිසෙන් අහුබුදු කලාකරුවයි. මේ ගේ පදවල කැපී පෙනෙන ලක්ෂණය තමයි කුමරතුංග මුනිදසුන් හඳුන්වා දුන් එළ බස. විශේෂයෙන් පද අග යෙදු ඇකාරය. සරල එළ පද ගොනු කරමින් ප්‍රබල ධනිකාර්ථ දනවන අපූර්ව ගේ පද රචනාව හරිම ප්‍රශස්තයි. නැගෙන වැටෙන නැගී වැටෙන ඇත්ත නැත්ත ධාතු තමයි නැත්ත මතින් ඇත්ත නැගී කියන මේ යෙදුම් වල අනුප්‍රාසයේ ප්‍රබලයි. ප්‍රබල ශබ්ද රසයක් එයින් ජනිත වෙනවා. ඒ වගේම තමයි රූපක භාවිතය. මේකේ පද රචනය රූපක භාවිතයෙන් හරිම පෝසත්. ධාතු කැටිය ජීවිතයට සමාන කරනවා. ධාතු පෙත සමාජයට උපමා කරනවා. ගැඹුරු ජීවන දර්ශනයක් මේ රූපක මගින් අපූර්වට ඉදිරිපත් කරනවා. ප්‍රශස්ත ගේයපද රචනයක්. කලාතුරකින් තමයි මෙවැනි නිර්මාණ අපට හමුවන්නේ. අරිසෙන් අහුබුදු සූරීන්ගේ පරිණත භාවය, බන්ධ චාතුර්ය ප්‍රශංසනීයයි. සංගීතය නිර්මාණය කරද්දී වේග රිද්මයක් මුල් කර ගන්නවා. ද්රුත ලයකින් තමයි පද බෙදලා තියෙන්නේ. ඒ ද්රුත ලය සංගීත භාණ්ඩ වලින් වඩා තීව්‍ර කරන්නට සංගීතඥ සිසිර සේනාරත්නයන් සමත් වෙනවා. ගායකයන් දෙදෙනාගේ හඬ පරිශ්‍රණාත්මකව සංගීත නාදයක්සේ භාවිත කරන්නට සිසිර සමත් වෙනවා. කිසිදා අමතක නොවන සදා රස දනවන තනුවක් හා සංගීත සංයෝජනයක් මේ නිර්මාණය තුළ තිබෙනවා. මේ ගීය ගයන්නේ ගුරු දේව සුනිල් ශාන්තයන්ගේ අග්‍ර ශිෂ්‍ය අයිවෝ ඩෙනිස් ගායන වේදියා සමග ආචාර්ය වික්‍රත්නායකයන්. අයිවෝ ඩෙනිස්ගේ ගැඹුරු හඬක් වික්‍රත්නායකයන්ගේ සෞම්‍ය හඬක් එකිනෙක මාරු වෙමින් ඒ පද රචනවල තිබෙන ගැඹුර හා සෞම්‍ය බව ජීවිතයට සංකේතවත් කරමින් අපූර්ව ගායනයක් බිහි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඔබ යලිත් මුල සිට සවන් දෙමින් 1969 දී බිහි වූ මේ ගීතයේ රස ආස්වාදය කතරම් සර්වකාලීන වෙලාදයි විඳගනි කියලා මා විශ්වාස කරනවා. නැගින වැටෙන වැටි වැටෙන පෙරෙන රූපේ අපේ ජීවිතේ එදා දුක ඇති අපේ ජීවිතේ දරුණු උදුරු නාග විසින් මැනික වැසින්නේ වාසනාව නාග කටේ ඇයි දියවන්නේ මනාපුරතුවේ දොරටු පවට වැසින්නේ පිනට ඇරෙන්නේ නැගින වැටෙන වැටි නැගින පෙරලෙන ලෝකේ වාසනාවේ සාදු කැටි අපේ ජීවිතේ පියෙන් පියට දානු පෙතෙහි කපටි ගැට නාමේ සාදු කැටි අපේ ජීවිතේ නැත්ත දාදු තමයි දිවි හතන් දිනේ නැත්ත මතින් ඇත්ත නැගී සිටි අන්තිමේ පිළිත දවස පැමිණි දාන කර්මයා අසයි කවුද හරි 1969 වර්ෂයේදී තිරගත වුණු කවුද හරි චිත්‍රපටියට ඇතුළත් වන්නේ කවදටත් සුලභ ඇති නැති පරතරයක් තුල ගොඩ නැගෙන ප්‍රේම සම්බන්ධයක්. පොහොසත් තරුණයෙකු හා දෙළඳු රූමත් තරුණියක් අතර ඇති වන ප්‍රේම සම්බන්ධයක් මේ චිත්‍රපටියට ප්‍රස්තුත වෙනවා. සුභා තමයි ඒ දෙළඳු රූමකි. ඇයට පෙම්බඳින පොහොසත් සමන් සහ සුභා අතර ප්‍රේම කුරාවෘත්තයයි චිත්‍රපටය පුරා විකාශය වෙන්නේ. කපටි දුෂ්ට නීතිඥකව හැටියට ළඟන්නේ රොමී ජයවර්ධනය සන්ධ්‍යා කුමාරි ඔහුගේ සහායිකාව සැබවින්ම සුභා දිලිඳු නැහැ ඇයට හිමි බූදලයක් පිළිබඳ රහසක් සැඟවිලා තියෙනවා මේ චිත්‍රපටයේ විශේෂයෙන් කැපී පෙනෙන්නේ එහි සංගීතය සහ මියුරු ගීත එක් අවස්ථාවක දියඇල්ලක් ළඟදී ගෑයෙන විදිහට ගීතයක් නිර්මාණය වෙලා තිබෙනවා සුභා සහ සමන් කතිකා කරගන්නවා දියඇල්ල ළඟදී හමු වෙන්නට සුභා දියනාන්නට දියඇල්ලට යනවා ඇයට දියැල ළඟට යනකොට ඇහෙනවා ගල් කරුවෙකු තමන්ගේ ගැල පදුවමින් මෙහෙරට ගෑන කවියක්. නිසයි වන මල් පිපෙන්නේ වන බමරා වන මලයි මේ ගැල් කවිය අහන සුභා ඒ ගැන හිතමින් දිය ඇල්ලට ගමන් කරනවා. දිය ඇල්ලේ නාමින් සමන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් ඇය ගීයක් ගයනවා. වන්නමල් පිපෙන්නි මල්වන් ලඳුන්නි මල් මල් සිනා දැකෙනි තරිඳුනි දිනුම් කුනි වන්නමල් වදන් පවසන. අනමල් පිපෙන්නේ මල්වැනි ළඳුන්ගේ මල්වැනි සිනා දකිමි. ඒ වගේම පරිඳුන් දිනු මුහුණේ ඒ සිනාකන් නැවේ. තරිඳු කිව්වේ චන්ද්‍රයාට. තරඳින් දිනුව කිව්වහම චන්ද්‍රයා පරදවන සුළු සඳවැනි මුහුණ. ඒ සඳවැනි මුහුණ ඇසතු බවයි අඟවන්නේ. ඇල්ලේ ගඟුල් ඇල්ලේ කිව්වහම ගඟුල් ඇල්ල කිව්වේ කඳු මුදුනකින් ඇද හැලෙන දිය ධාරාවට. ඒ දිය ඇල්ලෙන් ගලා හැලෙන සිසිල් ජල ධාරාවෙන් සුභාගේ සිත සොම්නස් රැල්ලක පාවෙනවා. ඒ ගඟුල් ඇල්ලේ සීතල ජලයේ ස්පර්ශය ලැබමින් ඇය මේ ගීතය ගන්නවා. අන්තිම බසින් එල්ලයි රෙන්හුම් පා තරණින් නංගාස්ගල් සුලංගින් කොලා පිනමල් කන්දින් බසින් කන්දෙන් බසින්නේ මේ දිය ඇල්ලයි. දිය ඇල්ල කන්දෙන් බසින්නේ සංගණේකුත් පාන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ දිය ඇල්ල තරංග නගනවා. ඒ තරංග හරියට අත් ඉහළට නගා අත්වැල් දෙනවා වගේ ඇයට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි. තරංග නැමැති අත්වැල් වලින් සුළං නැති කරලා ඒ සුළඟින් තෙන මල් පොළමින් රැඟුම් පානවා. මේ චමත්කාරයේ විඳින්නේ ඇය දිය ඇල්ලේ දිය සිසිලස විඳින්මින් සැනසෙමින් ගී ගයනවා. ඇය දියනාමෙන් සතුටින් සිටින්නේ ඇගේ පෙම්වතා පැමිණෙන තුරුයි. පියුමත් පිපියා මේ ගීපද සමාර කරන්නට ඇයට ඉඩක් ලැබෙන්නේ නැහැ. පියුමක් පිපිලා ඇල්ලෙන් මතුවෙනවා කියන්නේ තවම බමරා ඒ බව නොදන්නේ ඇයි බමරා නොඑන්නේ ඇයි කියලා ඇය විමසනකොටම ඔහු කන්දෙන් දැස ඈ වෙතට එනවා. මේ නිසා චිත්‍රපටයේ මේ ගී කොටස සම්පූර්ණ කෙරෙන්නේ නැහැ. ඇය දී ඇල්ලෙන් ඉවත්ව ඔහු වෙතට යනවා. ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ගීයේ පද අසම්පූර්ණව ලියා තිබෙනවා. මේ සුන්දර පද සංයෝජනය අපාතර සිටි ප්‍රවීණ කවියෙකු, ගුවන්විදුලි නිවේදකයෙකු, ගීත රචකයෙකු කරුණාරත්න අධේශේකරයන්ගේ ඔහුගේ පද සරලයි, ධ්වනිපූර්ණයි, අනුප්‍රාස ජනකයි. ඒ වගේම අර්ථපූර්ණයි. ඊට නොදෙවෙනි සිතර සේනාරත්නයන්ගේ අති මිහිරි ප්‍රණීත තනුව. කී වාරයක් ඇසුවත් සෑහීමකට පත් වෙන තරම් විශිෂ්ට තනුවක් ඔහු අතින් නිර්මාණය වී තිබෙනවා. ඉන්ද්‍රාණි සේනාරත්න ගායන වේදිකයේගේ මිහිරි හඬ හදවත් සනසවන සුළුයි. චිත්‍රපටයේ මේ ජානිකාව රඟන මාළනී ෆොන්සේකාට ඇගේ යෝවුන් රූපයට හඬට අපූර්වට පෑහෙන විදිහට ඉන්ද්‍රාණි මේ ගීතය ගයා තිබෙනවා. මේ කටහඬ කී වාරයක් ඇසුවත් අපට සෑහීමක් නම් දැනෙන්නේ නැහැ. ගීහර සරණිය වැඩසටහනට අපට ලිපි මගින් අදහස් උදහස් දන්වන පිරිස දිනෙන් දිනම වැඩි වෙනවා. ඔවුන් හැමදෙනාගේම අදහස් අපට හිමහත් ශක්තියක් ලබා දෙන බව ස්තුතිගෝරකව සඳහන් කරන්න ඕනේ. ඩී විජිත කුමාර පුස්තල මුල්ල කාලවිල වේරුවල හිතවතා අපට ලිපියක් ඉදිරිපත් කරමින් අපේ වැඩසටහනට ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා. අපගේ වැඩසටහනේ ගීත ඔහු ලියාගනිමින් කටයුතු කරන බව කියා තිබෙනවා. අපට ඒ සතුටට කාරණාවක්. ඒ වගේම අප කලින් ඉදිරිපත් කළ වැඩසටහන් වල ඔහු ඔහුගේ අදහස් ඉදිරිපත් කරමින් අපට ධෛර්යයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගීහාර සරණිය රස විඳින ශ්‍රාවක පිරිසක් අපට ඔවුන්ගේ විස්තර සඳහන් කර තිබෙනවා. පොළොන්නරුවෙන් අපට Jayantha Amarathunga Sunethra Amarathunga Wilfred Ranaweera Manju Ranaweera Raju Ranaweera Roshan Angelo Premanayake Hitiyarachchi R A D. Jayatissa Leslie Jayasuriya Nalika Damayanthi මේ අය අපට අදහස් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔවුන් අපට නිරන්තරයෙන් සමන් දෙන බව දන්වා ඉවත් කරනවා. ස්තුති පූර්වකව ඔවුන් සිහිපත් කරනවා. ඇත්තටම මේ වැඩසටහනේ සීමිත කාලය තුළ මේ හැම කෙනෙකුගේම අදහස් අපිට ඉදිරිපත් කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ ගැන කමන්න. දැන් අපි මේ ගීතය යලිත් මුල සිට අග දක්වා සවන් දෙමු. ඊට කලින් මා ඔබට අපේ දුරකථන අංකය මතක් කරන්නම් 071 81 44යි 0.07 0.7යි 1යි 80යි 44යි 0.07 අපට ලියනවා නම් නිෂ්පාදිකා ගීහර සරණිය ප්‍රදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ප්‍රේමකීර්තිද අල්ලිස් මාවත කොළඹ 7 කියන ලිපිනයට ලියන්න. දැන් අපි මේ මිහිරි ගීතය දැස් පියාගෙන දැහන් ගත වෙමින් ශ්‍රවණය කරමින් එහි සැබෑ ආස්වාදය විඳගනිමු. වනවල් පිපෙන්නේ මල්වන් ලඳුන්නේ මල් මල් හිනාදකෙනි තරිඳුන් දිනුම් කුනි වනවල් පිපෙන්නේ මල්වන් ලඳුන්නේ මල් මල් හිනාදකෙනි තරිඳුන් Gracias. බම්මරා නුයිනි සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගීහර සරණිය. අද සුපුරුදු පරිදි ගීහර සරණිය ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. ගීහර සරණිය නිෂ්පාදනය පියුමි ඉදිරිසිංහ.